තාගැබ් බෝමලු හැමදීන්ද ගඳඳුම් මල් පහන් ඈද පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් ස්කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදී කවුරුන් ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදරය නොදෙක්විය යුතුය. අන්‍යයන් අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. නොහැසිරිය. නොහැදෑරිය. මගේ ෆෝන් එක අරන් ඉන්න අතන තියෙන මිනිස්සු. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු. ඔකට වඩා පාවික දෙන්න ඕනේ. විචාරා නොකළ යුතු දේ දැන කිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදී යුතු. පිටත ඇතිවන අධිකරණයද ඇතුළත කලහ ආදී පහළ වනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍ර පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් ඇතුව තමන් නීට සම්බන්ධ නොවිය යුතු තීරණයට තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු සෝබන්තේවං රාජානෝ මුත්තා මන විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු පෙයින් ශීලාභරණයම මුත් නානා ප්‍රකාර අංග සම්භූෂණ පරිස්කාර අංග භූෂණ අංග භූෂණ පරිස්කාර භූෂණ අංග අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය අත්ත කිලමතා යෝගයට අයත් වන කාෂ්ඨ වෘත කාෂ්ඨ වෘත කාෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජනයේ කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා දරුවන් සරණයි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 කවුද බඳු? වැඩ කරන්නේ නැහැ. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේ කියනවා මේට ඇහින්නේ. යෝගාශ්‍රමාදී ප්‍රතින් වහන්සේ අනුදැනීම ඇතිව සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීලම සේනාසනයන්හි යෝගාචර නිරතරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සිහිගෙන් විය යුතුය.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 හිමිගාව දවසට ආ, ඒකෙන් අපේ යෝගාචර යෝගාශ්‍රම කතිකාවත දෙවෙනි කොටස කීමේ අංකය સમાપ્ત වෙනවා. අපි දැන් ආරාධනා කරමු ආ, සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉදා නතර කරපු තැන ඉඳලා අද ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගැනීම වර්ෂයෙන් ආ, ඉතිරි පරිච්ඡේදය අපිට සභාගත කරන විදිහට කීයද 6 කුටිය.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 එතකොට පිටරට යන අටපිරිකර හාමුදුරන්ගේ අටපිරිකර අමුතුයි. අද්දික මෙතෙන්ට තියෙන එකක් ඇන්ද නැත්නම් නිකන් ආපත්‍යක් වගේ කොල්ලන්ට. සීත කාලටත් අදින්න ඕනේ, උෂ්ණ කාලටත් අදින්න ඕනේ. ඒ වගේ වැඩ වගේක් තියෙනවා ගියාම මට එක දවසක් හාමුදුර කෙනෙක් බැන්න මේ පැත්ත අරගෙන ඉන්නවා කියලා. ලැජ්ජ නැද්ද එහෙම මිනිස්සු ඉස්සරහා එහෙම අරගෙන ඉන්න මං කිව්වා ආරණ්‍ය ඇතුළේනේ පන්සල ඇතුළේ නෑ නෑ ඒ වුණාට මෙහෙ රටවල් වල කැමති නෑ ඒකට ඒ නිසා අඩු ගන්න මෙතෙන්ටවත් වහගෙන ඉන්නේ ඉතින් මං කිව්වා ඉන්නකම් මට සමා වෙන්න මේ සීතල වෙලාවට නම් මම සමාහට ඇතුළට අඳිනවා ඒත් මම පුළුවන් තරම් බලනවා මේකෙන් බේරෙන්න ඒ නිසා මම අද වැඩිම ලාම්සු කෙනෙක් තමා වෙන්නේ කියලා.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 පාරේ වැටලා තියෙන සිවුරු කෑල්ලක් හොදලා හරිගස්සලා කටයුතු කිරීමයි පැවිද්දා ඒක නිසායි පැවිදිලා තියෙන්නේ. පින්ඩපාත භෝජනන් නිසායි පබ්බජ්ජා. හිඟා කන දේන් තමයි පැවිද්ද තියෙන්නේ. ගෘක්ක මූල සේනාසනන් නිසායි පබ්බජ්ජා. ගහක් පොලිතකන භාවනා කිරීම මත පැවිද්ද තියෙන්නේ. හූති මුත්ත බේසජ්ජන් නිසායි පබ්බජ්ජා.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 වෙන මේක සුදුසු කෙනෙක් අරගෙන වැඩ ගන්නයි ඉතින් ඒකෙත් අපිට පැවිද්ද වශයෙන් ගියන්න දෙන්න බෑ ඒවා. ශාසනික කටයුත්තකට අර ඉතින් ඒක නිසා ඒ වස්තු භෝග වලින් අද සංඥා විදින විඳිල්ල ඇත්තම සංඥා නොදන්න ගතිය අසුචි අතගාන පොඩි දරුවෙක් වගේ. හලාකොන් මාත්‍යා ඒ නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ හදනකොට හරීම අර පිටුවසුන් දායකයි. කුරු කුරුණාගල මේ කුණ්ඩසාලේ හාල් කියලා ගල් නැති හාල් හදලා මුළු නුවර දිස්ත්‍රික්කයේ වගේ අමුතු නමක් ඇති කරගත්ත මනුස්සයා. එයා තමයි නිල්ලඹ හැදුවේ. ඉතින් ආ කියනවා එයා මේ මට මතක නැහැ කොහේරි කොලෙජ් එක ඉගෙන ගන්නවා. තාත්තට යමකමක් තියනවලු. ඉතින් ඊට ඉස්සර දවසේ හාමුදුරුවෝ ගෙනලා බණක් කියවලු ඉස්කෝලේ නිමාඩු ඉවරයි. හෙට ළමයි ගෙදර වැඩ පාසලට යනවා නතර වෙන්නේ වාසිකව. ඉතින් හාමුදුරුවෝ ආවලු බොහොම තෙද ඇතුව පාවඩ දාගෙන බෙර ගහගෙන පන්දම් පත්තු කරන ඇවිල්ලා බණ කියලා ගියා. පහුවෙන්ද උදේ අම්මා කිව්වලු පුදම්ම ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා වරේ දැන් අපි යන්න හදන්නේ කියලා.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 මේව වේලන්න එපායි. මේ වේලන්න ගරන්න එපායි මේවා. මේවා පායින්න එපායි. කාටද කියන්නේ? ඉතින් මම මේ මැද මෙතන තියාගෙන මම මේ කරන්නේ ගෙනන් දාපේක විසි කරන්න බෑනේ. මම ඒකයි කරන්නේ ඒක නිසා මේ වස්තු නිත්‍ය වස්තු විහාර ආරාම වස්තු විහාර විහාර වස්තු සංඝයාට පූජා කරනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇතුව සිරතඬුන.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 ඉතින් ඒ නිසා මේ මට්ටම පෙන්නට පස්සේ සරුවචනාංශයට දොස් කියන්න බෑ. මොකද උන්වහන්සේ දේශනා කරලා තිනවා ශ්‍රමණ ඵලය කියලා කියන්නේ ශූරයි පාත්‍රයි. ඒ දෙකම සංඝයා නියෝජනය කරන අත්‍යන්ත ලිංග දෙකක්. ශූරයි පාත්‍රයි ශූර පාත්‍රේ තියෙනවා නම් ඉන් පිටට අඬන්න එපා. අඬන්න ගියොත් අනිවාර්යයෙන් මතක තියානින්න ඒ කියන්නේ මහානකමට නෙවෙයි මේ යන්නේ. සාසනික ඇඳිල්ලක් නෙවෙයි මේ. හැබැයි ආnderම්. අද තියෙන්නේ අයිතිවාසිකම් සඳහා සංඝයා පාත්‍ර බහැලා පෙළපාලි පවත්වනවා. අපිට මේ මේ අයිතිවාසිකම් ඕනයි කියලා. මම මේ ඇත්තෝ කේන්ති ගන්න ගන්න මට ඕන කමක් නැත්තේ නෑ.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 මේ වගේ හෝල් එක මේ පැත්තේ පිට්ටුවල සු තුනක් තියෙනවා මේ පැත්තේ පිට්ටුවල සු තුනක් තියෙනවා මේ පැත්තේ තුනක් තියෙනවා මේ පැත්තේ තුනක් තියෙනවා ගහන්න බැරි ටික කබඩ් එකෙත් තියෙනවා උර්ලෝසු කඩයක් ආයි ඒ අතර උර්ලෝසක් හැනෙදී සාමාන්‍ය සුකේලවන සුවේලවන ඕන කෙනෙක් දීපම කැත නැතුව ගන්න දෙයක් නේ ඉතින් මට යකඩ ගැලක් කවුරුහරි පූජා කරොත් අනිවාර්යයෙන්ම ගන්නවනේ මම ඊ ඇති ඉතින් ඒක කොහෙද තියන්නේ කියන එක මේ කුටිය බලා ගන්න කට්ටියගේ ප්‍රශ්න මම ගේනවා විද්‍යාත්මක දෙයක් නොගෙන ඉන්න පුළුවන් සවන්නාංශ කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පුළුවන්. දැන් අපි ඥානවීර හාමුදුරුවෝ ඥානදීප හාමුදුරුවෝ චරණ චාරිකාව යන්නේ කොයිද? මේ මේ කොග්ගල. කොග්ගල නෙමෙයි ලග්ගල. ඒ සානිත ගියාට පස්සේ පාත්‍ර බිම තියෙනවා. කවුරු හරි පූජා කරන්නවත් කෙනා මෙතන පිරිකට අටක් තියෙනවා. මේ එකක් අයින් කරන්න ඕන ඕක ගන්න. මේක මම අරගෙන යන්නේ මට අත්‍යවශ්‍ය බඩ ටික. ඕක ගත්තොත් මම අත ගහනවා. හැබැයි ඔයාට බාරයි. මම මට මේව රකින්න තැනකුත් නැහැ මම කැමතිත් නැහැ. ඉතින් එතකොට මිනිස්සුෙන්න වෙන්නේ හුත්තටම සිල්ලන්ත හාමුදුරනේ මම පූජා කරගන්න වෙලාවක් අපිට නැහැ කියලා. ඉතින් හාමුදුර කියන්නේ ඉතින් මට මම කැපකාරයක් නැහැ. මම යන්නේ මේ පාත්‍රේ මෙටි කරන මේ මේ වස්තු ටික මෙච්චරයි මේ ගමන් මල්ලක් තියෙන්නේ. මේකේ මේ පිළිකර ටික තියෙනවා වෙන මොනවා හරි දුන්නොත් මට මේකක් අයින් කරන්න වෙනවා. ඒ ශාංශය ආවා ඔය 47 කාමරේ 46 කාමරේට. මම පැවිදි කාලේ ගිහි කාලේ මට ඕන වෙලා තියුණා බලන්නේ අඬ උනේ නැහැ. දැන් මම මේ හමුතු අඳුරන්නේත් නැහැ. මම වන්දනා ඉවර වෙලා මගදී නැගිටලා ලොකු සංසික වතරයි කපඩාය වතර නිසා දානශාලාට ගියා. යනකොට දානශාලා පෙට්‍රල් ලාම්ප වත්තු කළ මේසුඩ තියෙනවා. කොනේම සීට් එකේ මේ හාමුදුරු ඉඳගෙන ඉන්නවා මං යන පිටියට වැටලා තියෙනවා ඡායාව. මං ශාලාවට යනකොට පේනවා මේ හාමුදුරු කෙනෙක් මේ වාඩි වෙලා ඉනවා දකින්නකොට මට එනවා පෙට්‍රල් ලාම්පුව මේ හාමුදුරු මෙතන පිටිය වැටලා පිච්චරයක් වගේ. මීට ගිහිල්ලා බැලුවා මොනක්වත් නැහැ. ආමුදුර එහෙම ඉන්නවා. පස්සේ මං ගිහලපත් කරේලා වැන්දා. වැන්දලා අවසරයි සංසය ගිලම්පතට යකමන හම්බුණා හම්බුණා.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 මේකේ ඊට පස්සේ කෝ ඥානදී ඥානදීප නමනේ ඉස්සර හැමදාම වීසා ගන්න යනකොට මේ පයින් එන්නේ ලග්ගල ඉඳලා පයින් එන ගමන් මීටිකල් ඇවිල්ලා යනවා මීටිකල් ඔෆිස් එකෙන් බැනලා දැන් ඉන්නේ මේ කාලයකට පස්සේ ඇවිල්ලා තියෙන්නේ අනේ නම ගිහිල්ලා කියන්නේ මාව අඳුරනවා මොනවා හරි පිළිකරක් බාර ගන්න කියලා කිව්වා දැන් ලොකු සංහසෙත් ඌරතල් වෙනවා දැන් ඊට පස්සේ මටත් හොඳ chance එකක් දැන් දැනගෙන මම ගිහිල්ලා මම ඒකට 46 කාමරේ මේ සංහසේ ඇතුලේ භාවනා කරනවා ගිල්ල කාමරේ. ඉතින් මම තට්ටු කළා කිව්වා අවසරයි මම මේ දූත මේවරකට ආවේ ලොකු සාංශකේ. ආ හොඳයි හොඳයි මම හෙට උදේ යන්න ඉතියේ ලොකු සාංශට අමාරුනේ. මම හෙට උදේ එන්න හිතාන්ටි මොකද්ද කිව්වේ? ඊට පස්සේ කිව්වා අවසරයි සාංශකෙන් කිව්වා මේ මොනවා හරි අවශ්‍ය පිළිකරක් බාර ගන්න කියලා නිසන්න වදිවෙන් කියලා. ඉතින් ඕක තමයි මට තියෙන අමාරුම දේ කිව්වා. මොනවාක්වත් බෑ කිව්වා. මම කිව්වා යන්න ආනට එහෙම පොඩ්ඩක් ඉඳුවෝ. මට පිරහංකඩයක් ගෙනත් දෙන්නේ නැ ලොකු සාංශය අතින් ඉල්ලගෙන. ගෙනල්ලා මට කතා කරන්න එපා. ඔය දොරේ එල්ලලා යන්න කිව්වා. සිසිබෙරහංගරක් ගෙනල්ලා පස්සේ මං ආපු ගමන් ලොකු සංසි කිව්වා මෙහෙම ඒක කරදරයක් වුණා ඒ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නෑ නෑ මං දන්නවා. ඒක මම හොඳටම දන්නවා. මේ මං ඇහුවේ ඉතින් අපෙන් යමක් දෙන්න ඕනද කියලා කලාතුරකින් එනගෙන අවුරුදු 5කට සැරයක් කොළඹ ආපුවාම ප්‍රේමදාස මහත්තයා කෙලිම අස්සම් කරලා දෙනවා අවුරුදු 5 වීසා. එන්නේ පයින්. එනකොට මේ මේ කොහින්ද මේ ගංගින් එකට වෙලා ඇවිල්ලා මේ මීටර් ගල ඉඳලා යනවා රැයක්.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 හැබැයි අල්ලන්න බෑ කොහෙද ඉන්නේ දන්නේ නැහැ. කැලේ ඉන්නේ කියලා. මං කො මට ආසාවක් තියෙනවා දැන් ආවනේ මං ඉන්න තැන කිව්වට ඊට ලොකු සාංශ කිව්වා මං ওই නමට එකක් කියන්න. ওই නම මේ සාසනික කටයුතු කරන්න ওই නම හිතුව පැතුව දේවල් ওই නමට ඉෂ්ට වෙයි කිව්වා. ආ ඕන කරන දේ කොයා ළඟට එයි කිව්වා. දීලා ඉන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ගමන ගිහිල්ලා පහුවෙන්ද උදේ මේ ශාංශය ලොකු ශාංශය වන්දනා කළා. අපි ඔක්කොම ගියා වන්දනා කරන්න. ඒ වෙලාවේදී මම ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ලග්ගල වගේ අපිට ඇවිල්ලා ඉන්න බැරිද කියලා. ඊට පස්සේ ඇයිලා ඇයි කියලා ඇහුවා. ඊට මම කෝ ඔබාංශය දවසට කිලෝමීටර් 15ක් ඇවිදිනවලු. ඉතින් මටත් ආසයි ඒ කිරිබස්කෝ වැඩේ කරන්න එපා. තාම පැවිදිලා අවුරුදු පහක්වත් නැහැ. ඔය ඉස්ලාම මේ ලොකු සංස්කාරයෙන් ඉඳලා අවුරුදු පහ ඉඳලා ලොකු සංස්කාරයේ අවසර අරගෙන එන්න ඒක නෙවෙයි වැදගත් මේ සංස්කාරයට ඉන්න එකයි වැදගත් දෙය කියන්නේ. ඥානාරාම සංස් ළඟ ඉන්න එකයි වැදගත් දෙය. ඒ නිසා ඒ සංස්කෘතියෙන් පිට යන්න එපා. මම කොහොමඩක්වත් එච්චර එනවට උනන්දු කරවන්නේ නැහැ කිව්වා. ඒ දුෂ්කර ප්‍රතිපත්‍ය අවශ්‍ය නැහැ. මේ සංස්කාරයෙන් කරන වැඩේ කරගන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පිළිකර බාර ගන්නෑ. අපිට මේ මේ සංඝයාට දැන් මම ගමනේ ඇවිදිනකොට උනත් යකඩ කැල්ලක් දුන්නොත් නම් මම දිවියේ හරි තියාගෙන එනවා. අනික් පිටකර හම්බුනාට ඉතින් මට ඇත්තටම බලන්න වෙලාවක් නැහැ. මම දන්නවා සමහරව මේට අවශ්‍යයි කියලා. දැන් ඕන අද මම හිතන්නේ මෙල්බන් වලින් ඇවිල්ලා තියෙනවා පෙට්ටි තුනක්. ඒ පිටකර ගෙනල්ලා පූජා කරපුවා ඒගොල්ලෝ දාලා දාලා එවනවා. මට ගේන්න බැරි ටොන ටොන් එකට වැඩිය වැඩි වැඩි යකඩක් දාලා එනවා. ටොන් එකට වැඩිය අඩු වෙන එයාපෝට් එකට ඇවිල්ලා අර මේ කවුන්ටර් ඉන්න ගෑනි මනසට වැඳලා හරි දිවේ හරි දාගෙන එනවා.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 මොකද සංඝයා විතර සල්ලි පරිහරණය කරන්න නොදන්න අම්මන જાතියක් මුළු ලෝකෙම මම දැකලා නැහැ. හැම හම්බෙන හැම වස්තුවම Tamanට අහිණිය පිණිස පාවිච්චි කරනවා. මොකද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ අක්කු නෙමෙයිනේ පැවිදි වෙන්නේ. මමත් ඉගෙන ගත්තේ යුනිවර්සිටි එකේ ගිහිල්ලා ෆස්ට් ඉයර් එකේදී අපිට පොඩ්ඩක් වෙන්නවා මේ කෘෂි ආර්ථිකය කියලා පොඩ්ඩක් අවුරුද්දක විතර. මේ එකම සංඝයා වහන්සේ නමකටවත් සිවුර පාවිච්චි කරන්න දන්නේ නැහැ, පින්නපාතේ පාවිච්චි කරන්න දන්නේ නැහැ, සේනාසනේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. බුදු ස්කවුටින් කරලා නැහැ. ස්කවුටින් කරලා තිබ්බනම් දන්නවා තීන දේ ගැට ගහගෙන කරන නිසා මම හරියට සලකනවා මේ බේටන් පවල්ගේ be prepared.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 ඒ සංඝයාම තමයි සංඝයාට උදව් කරන්නේ. ඒ උනට අර පුළුවන් තරම් ඒ කුච්චි පරිහාරය ජීව මේ කාය පරිහාරය කියලා කියන්නේ. කයයි පිරිකර නැත්නම් කය නඩත්තු කරන්න ඕන දෙයට සිවුර කියනවා කුච්චි පරිහාරේ බඩ නඩත්තු කරන්න ඕන දෙයට පින්ඩ පාත්‍රය කියනවා තමයි පාත්‍රය කියනවා.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 කවදාවත් නැහැ. ඒක හැම වෙලාවෙම පිටලා තියෙන්නේ. නමුත් අපි හැමදාම රණ්ඩු. ඊට වැඩිය වෙන මොකක්දයක් හිතාගන්න. ඉතින් මේක ගිහියෙකුට මොනම තාලයකට අද තියෙන සමාජ ධර්මයට කියලා දෙන්න බෑ. කියලා දීලා තේරුම් ගත්තත් එයා සමාජශීලී කෙනෙක් නෙමෙයි පසුබාන කෙනෙක් කියලා කොන් වෙන පරිසරයක් තියෙන ඉතින් අමල දාතලත් කැමති බහුභාණ්ඩික වෙනවනම් සුකොබොබුක වෙනවනම් පොහොතත් වෙනවනම් මේ රජ්‍යත් කියන්නේ අපිට ඡන්ද දෙන්න අපි පොහොසත් කරනවා ඔයගොල්ලෝ කියලා. ආර්ථික විශේෂඥයෝ කියලා කියන්නේ අපි ළඟ ෆෝමියුලා එක තියෙනවා රත්තරන් ෆෝමියුලා එක. අපි කියන දේ අහන්න මධ්‍යම ආර්ථිකයක් හදාගන්න ඇමරිකාව පිට කියන්නේ එච්චරයි. මාත්‍රික ආසිය හදාන්න අපි ඔක්කොම හතර දෙන්නටක් කළ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ යටත් වෙච්චක් වෙනවා. සමාජ විද්‍යාඥයොත් ගෙද කැඳ ගා ගන්නවත් ඉඩ නැහැ. හැබැයි රට සුකෝභෝග කරන්නේ වේදිකක් පැලෙන්න කෑ ගන්න. ගෙදෙට්ට මරගාති. ඉතින් මේක තියේදී මේක කරන්න බෑ දෙන්නේකට. කරන්න පුළුවන් තනි කෙනාට තමන්ට හිතාගෙන තමන්ගේ ඒ තියෙන නියතමානිකම එහෙම නැත්නම් අහිංසක ජීවිතය බුදුජානක අවුරුදු 45ක් පොළොව මත වැඩ ඉඳමින් මොකද්ද ආදර්ශයක් පෙන්වුවා අපට. රජපෞලක් අතහැලා දාලා ඇවිල්ලා ලබන්න තියෙන උතුම්ම ඥානය ලබාගෙන චර්යා ධර්ම 15ක් චරණ ධර්ම 15ක් උදී හවසේ එලි කරා විද්‍යා ධර්ම තාටක් තිබුණා දේශනා විලාසක් තිබුණා නමුත් ඒ කරපු වැඩපිළිවෙල දිහා බලනකොට මට දකින්න දේ තමයි බුදුරජාණන්ගේ ස්වභාවික මරණය අවුරුදු 80ක් ඉඳලා ස්වභාවයෙන් මැරුණේ වෙඩි තියලා මැරුම් කෑවේ නැහැ කුරුසියේ තිබෙත් නැහැ මොකද සමාජයේ මොන විදියකින්වත් මේ සම්මුති ඥාණය ඉක්මවලා ගියේ නැහැ සම්මුති ඥානෙ ජීවත් වෙනවා.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 ලන්ඩන් කියන එක මොකද්ද කියලා දන්නේ ලොකු සාංශකේ පින් සිද්ධ වෙන්න කිව්වා. මට ඒකට ගුරු ගෞරවයක් නමුත් මගේ පැවිදින ඔක්කොම පැවිදින්නේ ලන්ඩන් රකවල ලොකු නායක හමුදුරෝ ගාව. කීක මං අහනවා කවුද වීසා හදන්නේ? කවුද මට પાස්පෝර්ට් හදන්නේ? ඉතින් මං මයිල් ගානට පැවිදි කරාට අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා ගෝලියෝ.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 ඒ නැත්නම් බුද්ධ පුත්‍රකමෙන් නැති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් හෝ කාට හරි අදහස් මත ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය බුද්ධ ජානවාසී හිටපු කාලෙත් තිබිච්ච පාංශු කුලෙන් යැපෙන සිවුරු සිවුරු හදාගන්න එකත් පින්දපාතෙන් යැපෙන එකත් වෘක්ෂමූල වල යට ඉන්නකත් වගේ දේවල් බොහෝ වෙලාවට අද ස්වාමීන් වහන්සේලාට කරන්න බෑ අන්තිම සත්‍යයකට අද පාංශ කුලසිවුරු ගන්නත් බෑ කලින් ගත්ත සිවුරක් හැරෙන්න. එහෙම පූජා කරන එකක් පාවිච්චි කරන වෙන විදිහක් ඇත්තෙත් නෑ. ආවාසික මිසක් ගස්සට ඉන්න විදියකුත් නෑ. බොහෝ වෙලාවට පින්ඳ පාටි කරන්නත් මිනිසුන්ටත් පින්ත පාටි ඉඳන්වත් බෑ ඒක පිළිදකර ගන්නවත් බෑ ඒක නිසා ආරාමයකට හරි විහාරස්ථානයකට හරි අවිල්ල කරන පූජාව තමයි යපෙන්නේ ඉතින් එතකොට අර අර කියපු එක වර්ඩ් ටු වර්ඩ් හරියන්නේ නැහැ නේද එතකොට ඒ විදිහට ජීවත් වෙන බැරි වෙනවා නේ සංඝයා වහන්සේට මේ උත්තරේ තියෙන්නේ අතිරේක ලාභ ලැබුණට ප්‍රශ්නයක් නැහැ අරක තමයි නෝම් එක බැරි නැහැ පිටතර දෝ ඉන්නවා පින්නපාතේ මේ පංශකුල සිවුරෙන් පමණක් කැපෙන සංඝයා අදත් තියෙනවා. පින්නපාතෙන් පමණක් කැපෙන සංඝයා අදත් තියෙනවා. දස්මුලයට පමණක් පුළුවන් තරම් ජීවත් වෙන්න කැමැති සීනාසන දුන්නට විතර පාවිච්චි කරන සංඝයා අදත් තියෙනවා. පුස්තු පූති මුත්ත බේසජ්‍ය පාවිච්චි කරන සංඝයා අදත් තියෙනවා. ජුලිය ඉන්න හැබැයි කවුරුවත් දන්නේ නැහැ. ඒකයි ඒගොල්ලන්ගේ රහස. ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒගොල්ලෝ සාමාන්‍ය ඕනේ බෙන්ස් කාර් එක නැගලා යනවා ඒක ප්‍රශ්නයක් නැහැ.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 තන්නේ ක්‍රම ලංකාව පිළිබඳ වැඩි අදහසක් දුන්නා මගේ පැත්තෙන් බලනකොට 99%ක්ම ඉන්නේ ජනප්‍රිය බුද්ධාගම කියලා. ඔය ඇවිදින යුනිවර්සිටියකට මොනවද පේන්නේ කියලා. වුණාද නිකන් මට හිතුනේ නුවර පෙරහැරට යනවා අලියෝ බලන්න. අලියෝ බලන්න ලාහුවල යන්න බෑ. ඔතන ඉන්නේ මේ ඇත්තුනේ මේ හිල කරපෙන්නේ.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 ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ හැම පුළුවන් කියලා බා. ආවට පස්සේ නිස්සන්න වලට ආපු නිසා මට තේරුණා ඔය වගේ ඥාන දීප වගේ අහම්තුරු යනවා එනවා. මේකෙත් එක නමක් දෙනවා කොහොම හරි උත්සාහ කරනවා. එදත් හිටිය අදත් ඉන්නවා. ඒක දකින්නට මට හිතෙනවා මේක කිසියම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේගොල්ලෝ මේ දකින්න හම්බ වෙන්නේ නෑ. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟනෝ ඒ වාලියති එළියේ ඉන්න කට්ටියට ඒක දකින්න හම්බෙන ඒක ඒක තමයි මේකේ තියෙන අරසාව දූරියම් මැදේ හරිම රසයි හැබැයි වටේ කට්ට තමයි පේන්න තියෙන්නේ දූරියම් කිව්වහම ගඳයි කිය කට්ටිය බයයි ගහ යටින් යන්නේ කාපු එක ලෙල්ලත් කනවා මංගුස් ගෙඩියත් එහෙමයි පිට කට්ටේ බලපුවහම කහට යන්නොත් එහෙම කහා පාට ඕජාවක් ගලන්නේ හැබැයි ඇතුලේම දෙක ආපු එක දන්නවා මේ පිටකට නැතුව ඇතුලේ අර සාරේ රැකෙන්නේ නැහැ.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 ඔය 500ක් මහරහතන් වහන්සේලා ඒ පළවෙනි ධර්ම සංගායනාව කරනකොට ඒ පෝරාණ කියන හාමුදුරුවෝ සහභාගී වෙලා නැහැ සම්මන්ත්‍රණයට. ඔක්කොම ඉවරලා ගිහිල්ලා වැඳලා කියලා තියෙනවා අවසරයි. ඒක හොත්කොටම වැඩි ලොක්කයි එතකොට. ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව එකතු වෙච්ච 500ට වැඩි ලොක්කයි. ඊට පස්සේ කියලා අපි මෙහෙම එකතු වෙලා සම්මුතියක් ගත්ත මේ ටික තමයි අපි මේ තේරවාදී කියලා බාර ගන්න හදන්නේ. ඔබ වහන්සේ මේකට පොඩ්ඩක් අස්සම් කරන්න කියලා. මාත් බුදුහාමුදුරු කෙලින් ආශ්‍රය කරලා තියෙනවා. ඕගොල්ලෝ සම්මත කරගත්තේ ඕගොල්ලෝ ගෙනියන්න මම නෑ අනුමත කරන්නේ. විරුද්ධ වීමක් නෙවෙයි මේ. ඒකට ඒ ස්වාමීන් වහන්සේ ඉඳලා නෑ සම්ම මේ මේ බලේ ධර්ම සංගායනාව. ඒකට බුදුරජාණන් ශ්‍රී අපවත් වෙලා පිටමන් පාර දවස් 100යි. ලොක්ක අසං කළා නෑ. එනිසා ওই තීන ওই නීති සම්මුති විශේෂයෙන්ම කියනවා රූප සුන්දරී තනග වලට කවදාත් කුලකාන්තාව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන එක ලෝකෙම ලස්සන එක නගලා පත්තර දෙන්නට කුලකාන්තාව කවද යන්නේ මේ රූප සුන්දරී තරඟ වලට. උන් තමයි ලස්සන. විභාගයෙන් කවදාකවත් දැනුම මනින්න බෑ. ඒකට මම පළවෙනිම සාක්කිය මං වගේ මැට්‍රික් පෝස්ට් ග්‍රැජුවේට් කෙරුවා කිව්වම අපේ ගම ඉස්කෝලේම පුදුම වෙනවා. ඉස්කෝලේ මම තමයි ඉස්සෙල්ලාම සයන්ස් වලට යුනිවර්සිටි එකට ගියේ. අම්මු පිස්සු ඊට පොඩ්ඩකට ඉස්සලා මගේ ශිෂ්‍ය නායකකමක් නායක තානම් කරලා ඉස්කෝලේ අස් කරන්න ඕන්න මෙන්න. මේ කෙල්ලෙක් බදා ගන්න ගිහිල්ලා. අහුවෙලා. ඉතින් ඒ දැනුම ඒ නිසා අපි හිතාන ඉන්නවා මේ මේ සමාජ නීති වලට උපමාන වලට අහුවෙන එක තමයි ක්‍රමය කියලා. උතර මතක තියාගන්න මොනම උපමානයකටත් අහුවෙන්නේ නැහැ සත්‍යම අනින්න බෑ. මේක නැත්තේ නැහැ. අපි ඒ නිසා දකින්න දෙයින් අපි තීන්දුව කරන්න ගියාම අපිට පේන තියෙන අපේ නිරීක්ෂණය අංග සම්පූර්ණයි. ඒ නිසා අද වුණත් ඒ මේ සතුට වෙන අවුරුදු 2600 කට පස්සේ කොච්චර පිළිහිලා තිබුණා සාසනේ මට චිවරෙන් යැපෙන්න පුළුවන් දෙයට මට බාධා කරන්න කවුරුත් එන්නේ නැහැ නේ. මේ ඒකට සුදුස්තනකටලා ඉන්නවා මම පින්නපාතෙන් විතරක් යැපුණාට මම මට බාධා කරන්න යන්නේ කවුරක්. ඒගොල්ලෝ පින්නපාතේ යැපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙදෙට ගෙන දෙන දානේ බලන ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුදුරජාණන්සේගේ ගුණයක් ලියනකොට බුදුරජාණන්සේ ඒක මේ ළඟදිත් එක්කනේ ලියලා තිබුණා. සරුවචන්නාන්සේ ගේකට ගිහිල්ලා පිටසත් එක දානේ වන්දනවා. ඉතින් සංඝයාට දානේ බෙදෙන හෙන්න තක්කුමුක්කුවේ හාමුදුරනේ පින්නපාත වань. බුදුහාමුදුරම ගෝලේ. ගිහියා කියලා කියනවා අයිතිකාරයා අවස්ථාවේ සාන්ත වඩින්නේ කියලා. මට හාමුදුර කතා නැහැ එළියටලා ඉන්නවා. ඉතින් ආයෙත් ගිහිල්ලා කියනවා සරුවචන්නාන්සේත් ඇතුලේ වඩින්නේ කියලා. ඊට පස්සේ පින්නපාතිකක් දීලා ඇවිල්ලා දැන් මේ හමුදු යන්නෙත් නැහැ මෙතන ගියේ ඇතුලේ මේ තොවිලේ දාන්න අනේ බෙදෙනවා පින්නපාත ටිකක් ඇහිලා කියනවා බුදුහාමුදුරන්ට අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේම ගෝලනමක් ආවා මේ දෙසරයක් ආරාධනා කරා දැන් ඔබ වහන්සේ ගෝලියොත් එක මේ මහානායකත්වයට ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නවා ඉන්නේ නැහැ කියනවා ඉතින් බුදුහන්සේ කියනවා සමහර ගෝලියෝ මටත් වැඩිය උත්කෘෂ්ටයි කියලා ඒකත් බුදුහාමුදුරේකට සතුට වෙනවා.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 හැබැයි මම අගය කරනවා එක්කෙනෙක් හරි මගේ සාසනය ඉඳගෙන ඒ ආදර්ශය ඒ පූර්ව ආදර්ශය රකින්නට නිසා මට වැඩි උඟක් කටි ඉගෙන බුදුරජාණන් වහන්සේගේම බුදුහන්සේ ඉදිරිපත් කරපු ශාසනයෙම බුදුරජාණන්සේට වැඩි ස්කෝ කරන කට්ටිය ඉන්නවා. හිතා ගන්න බෑ. ඉතින් ඒක අගය කරනවා කියුවහම බුදුහාමුදුරු ඒක අගය කරනවා කිය ආයෙත් බුදුහාමුදුරු උඩට එනවා. අගය කිරීම නිසා නැතු බුදුහාමුදුරු කියෝ දාන්නේ අනේ මේ මනුස්සයා ගෙන්නපන් ඔළුවෙන් හිටවල තියන්න ඕන මෙතන කන්නේ කිව්වනම් අර ඔක්කොම ගා ගන්නවා. කියනවා ඒ මටත් වැඩි සමහර කට්ටිය අති උත්කෘෂ්ටයි. මහකාශ්‍යප මහරතන් වහන්සේටත් කතා කරලා කියනවා කාශ්‍යප මේ දුෂ්කර නැද්ද ඔය 13 මත මේ මේ මෙව රකින්න එක කියලා දුතාංග. ඊට පස්සේ ඉතින් මහකාච මහත්තයා මොනවක්වත් කියන්නේ ඊට පස්සේ මේ මං හිතන්නේ සිවුරට වැඩි ওই සිවුර ටිකක් මෙලකයි නේ. කියලා හින්ට් එකක් දාන. ඒකා මාතාව තමයි තමයි බුදුදහමේ ඒ සිවුර පිළිගන්නවා. බුදුන්ස කියන මේක ටිකක් දිර්ලා වගේ තියෙන කමක් නැද්ද?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 ඒ වගේම මේ මහකාශ්‍යප රත්නංශට ඒක බාධා වුණේ නැහැ උන්වහන්සේ රහත් වෙලත් මේක කරේ. ඒ නිසා උන්වහන්සේගේ ගමනට දුෂ්කර පතපිරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි පෘථජ්ජනයට බෑ. පෘථජ්ජනයට අර මේ අපහසුකම් වල ඉන්නකොට කයෙන් හිතින් හුඟා ප්‍රතික්‍රියා වෙනවා. ඒකට එයා ලෙඩ වෙලා හිත නරක කරගෙන වැටෙනවා. භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න බලන්න ඕනේ. පුළුවන් තරම් මුණ ගහක් වැඩෙන්න වැඩෙන්න ඔළුව පාත් කරගන්නවා වගේ අර අර අහිංසක ගතිය පුළුවන් තරම් ඇති කරගන්න. ඒක ගාවක් අමාරුයි. යන විදිහට ඒ ලාභ සත්කාර නායකත්වය ගැන ආසවට්ටානි ධර්ම හතර ගැන බුදුහාමර කතා කරලා තියෙනවා.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 එතකොට මේ මහකාශ්‍යප මහසත්න්සේ ආයුෂ්කයි දීර්ඝායුෂ්කයි අරහම්දෝ එතකොට හොඳටම වයසයි. හැබැයි ධර්ම සංගායනේ ඉවර වෙලා ඒ විස්තරෝදී හාමුදුරුව ගැන නොකියම බැරි තරම් උතුම් හාමුදුරුව කෙනෙක්. හැබැයි ධර්ම සංගායනා සංවිධානය කරනකොට ඉවර වෙනකොට ගිහිලා රිපෝට් කරන්න ඕන තරම් හාමුදුරුව කෙනෙක්. රිපෝට් කරාට පස්සේ කියනවා මම ඕක අනුමත කරන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඔයා ඊසොන්තුල බාරගත්තු කොයන්සුල කරගෙන යන්න. මමත් බුදුහාමුදුර දැකලා තියෙනවා. කියන්නේ ඊට වැඩිය වෙනස් මතයක්. මේ මේ බොරණාමුදුගා තිබිලා තියෙනවා. ඒ මතේ යටි යට කරගෙන යන්න බෑ මේ 500ටම. එයා ඒ කාලේ හිටපු හොඳ කැපිපෙන සංඝපිත්‍රුන් වහන්සේ නමක්. ඊට පස්සේ තේනාව පෝරාණා කියලා පස්සේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ නිතර නිතර ගාථා කියනවා පුරාණ ආචාර්යවරු මෙසේද කියා ඇත කියලා සමහරට කෙලිම මතයක් දානවා.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 දැන් කොහමද ඒ කට්ටිය කෝල් එකක් දීලා මට කිව්වා. රින් කට් එකක් දීලා කිව්වා ඇහෙනවා එහෙට. එහෙන් මේ දැන් එතකොට වෙන්නේ ඒ ලයින් එක කට් වෙනවා. කට් කරපො. මේ ඔය දවස් ගා මාස ගිය මාසෙක the number you dial හරි.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 ඒක සියා කරන ඒකෝ කියන එක තමයි ඒකෝ කියන එක අපේ ආගමේ තිබුණ එක. අලුත් දෙයක් නැහැ. ඊට පස්සේ මේ බුද්ධ ධර්ම වාද කරන්න කවුරුකුත් ඉන්දියාවේ නැති වුණා. දැන් ශංකරාචාර්යගෙන් පස්සේ ආයෙ බුද්ධ ධර්ම නැහැ. හැබැයි මට මතක නැහැ ශංකරාචාර්යත් පටන් අරගන්නේ බුදුහාමුදුරු ස්තුති කළාද කොහෙද. දැන් මේ දවස්වල මම කියවන ඒ comparative studies of religion කියලා. ඒකේ පෙන්වනවා ඒ දෙන්න ගියාට පස්සේ බුද්ධ ධර්ම හින්දුවාම කියලා දෙකක් නැහැ. එකමයි. ඒක විවේකානන්දනු කිව්වා. ඒක නිසා මම බික්කු බෝධිමිට අධිකල්යක් කියලා දෙවුණා. ධම්මජීව පටලවා ගන්න එපා. ඔය කියන අද්වෛතය නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ කියලා. මේක ඔෆ් කරන්නේ කොහොමද? මේක ශ්‍රී ලංකාවේ කොල්ලයා. කොහොම තියෙන්නේ මේ හරියට වෙලා අරගෙන තිබුණා අද්වෛතයයි ද්වේතාවේ අනිත් පැත්තයි දෙකේ එකක් නෙවෙයි. අද්වෛතයේ ගිගමන් ශංකරාචාර්යයට වැටෙන්නේ. ඒක මේ රමණ මහරිෂිත් එහෙලි කරා. මේ ළඟදී නැති උනේ මේ මිනිසයා. ඊට පස්සේ ඒ මනුස්සයා ඇත්තටම හරිම සුද්ධවන්ත මිනිස්සයෝ.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 දේව රූපයක් තියෙනවා. මුළු කැලේ මැද මේ හැම එකේම හෘදේ වස්තුව ක්‍රිෂ්ණ විඥානය. දඩයක්කාරයක් ක්‍රිෂ්ණ විඥානය, මැරෙන සතත් ක්‍රිෂ්ණ විඥානය, තාපසයත් ක්‍රිෂ්ණ විඥානය. මේක නිසා දෙකක් නෑ මේකේ. ඔය විදිල තිබුණාට ක්‍රිෂ්ණ විඥානය තමයි. ඒ ශංකරාචාර්ය කියලා තියෙනවා ඊතර ටිකක් දාලා වහලා තිබ්බට සීල් කරලා තිබ්බට ඊතරොට මොකුත් නැහැ. ඊතර ඊතරම තමයි වහලා තිබ්බොත් ඝනෙට හිටිනවා. ඇරලා තිබ්බොත් විසිරලා යන ඉච්චරයි. ඊතර ඊතර. ඒක ගැහුවට පස්සේ අර බුදුරජාණන්සේ පෙන්වන ලිබරේෂන් එක නෑ. හැබැයි ඥානයේ කුසాగ්‍ර මට්ටමකට යනවා. ඉතින් ඒ නිසා ඒ ශංකරාචාර්යගේ කොහොඳට විවේකීව කියවන්න ඕනේ. මට තාම හම්බෙලා නැහැ. මං හිතාගෙන ඉන්නවා වෙලා කාම්බුනොත් එමේ ඉගෙන ගන්න මොකද්ද මෙතන කොතනද මේ මේ මේ මේ රෙටොරික් පවර් එක නිසා මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සත්‍ය පොඩ්ඩක් විකෘති කරලා තියෙන හැටි. විකෘති කරලා ආයසරයක් Hindu ආගමට ඇදලාගෙන. දැන් ඉන්දියාවේ දැන් තියෙන අගමැති නරින්ද්‍ර මෝඩි යන නැවතත් බුද්ධ ආගමයි Hindu ආගමයි දෙක එකට කරලා ඉන්දියාවට මේ චිත්‍රපටි කලාවෙන් වැඩක් නැහැ.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 ඒක ඇත්තටම විපස්සනාවේ මූලික දෙයක් වගේ තමයි මට නම් තේරුනේ. නමුත් ඒක ඒක විස්තර වෙන්නේ නැහැ මෙන්න මෙහෙමයි හිත මෙහෙමයි වෙන්නේ. ඒ වගේ එහෙම විස්තර නැහැ. එයා එක තැනකට ගෙනල්ලා නතර කරනවා. අර කවුද ක්‍රිෂ්ණමූර්ති තුමත් අර ඒකට ඒක තැනකට ඇවිල්ලා නතර කරනවා නේ කියන්නේ ඒ ඒ ආපු තැන ආවේ කොහොමද කියලා විස්තර වෙන්නේ. ඒක එක තැනකින් තමයි පටන් ගන්න. ඒ වගේ තමයි මට තේරුනේ අන්ත ඒකෙත් එක ගොඩක් ගැඹුරු ලෙවල් එකක් ගෙවනට මේ එතන එතනින් එහාට යන එක එතනට ආපු විදිය ගැන විස්තරයක් වෙන්නේ. ඒ සම්මුති ඥාන නැහැ. ඒ තමයි සම්මුති ඥාන. එයා දන්නේ මේ කොමනට සාමාන්‍ය මිනිහට කියන හැටි. බුදුරජාණන්ගේ මහා කරුණාව මිනිහා දන්නවා සම්මුති මිනිස්සයා අමුදරුව රකින්න ඕනේ හම්බ කරන්න ඕනේ দাঁඩි දාන්න වැඩ ඔක්කොම තියේදී මේ ගැඹුරු ධර්මය කොහොම හරි ඌට දුන්නේ නැත්තම් වැඩන්නේ. නිසා ක්‍රිෂ්ණමූර්තිට රාජිනිෂ් කියන්නේ බල්ලෙක් වගේ කියලා. ස්වාමියා සන්තෝෂ කරන හැටි දන්නවා. ඕන විදිහට බෑ කියන හැටි කරන හැටි කියලා දෙන්න දන්නේ. බල්ලා ඔය සාමාන්‍ය ගෑණිකට වැඩිය දරුවෙකුට වැඩිය පන ස්වාමියා සන්තෝෂ කරන හැටි දන්නේ නැහැ. ඌ වලිග ගහන්න දැනගත්තර අපිට වලිගයක් දෙන්නෙත් නැහැ. වලිග ගහන්න කියන්නෙත් නැහැ. ඉතින් ක්‍රිෂ්ණමූර්තිර බල්ලෙක් වගේ කියලා කියන තරම්ම ක්‍රියාකාරකම රමණ මහර්ෂි ලියලා තියෙන පොත් තුනක් සුම්මයිරි කියලා. ත්‍රිවේදේ වාගේ සීල සමාධි ප්‍රද සුම්මයිරි කියන්නේ නිකන් හිටපන්. අපි කියන එක කියන්නේ. එයා තමයි ඉස්සල්ලාම ওই නිල්ලමින්දද්දි අපිට මතු කරලා දෙකට මතු කරලා දුන්නේ who am I කියන ප්‍රශ්නේ. එයා තමයි එච්චරයි එයාගේ මුළු මුළු මුළු මේ මේ මේ ප්‍රතිපදාම එච්චර who am I මොනවා කරුවත් මම කවුද කියලා බලන්න.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 ඒක ඒ නිකන් ඉන්න එක නිකන් ඉන්න එක ඒ වෙන දේ අනුන්ගේ වගේ බලන්න එතන පුරුදු කරනවා බුදුරජාණන් වහන්සේ ක්‍රම. ඒක කියන්නේ නැහැ නෑ නිකන් ඉන්න දිහා අවදියෙන් බලන්න එපා. නිකන් ඉන්නකොට ඔය ලඩ ලඩ කපට වැල කන්නා වගේ නිකන් ඉඳලා බෑ. ඒකට බුබ්බඩකම කියනවා. ඒකට කම්මැලිකම ස්ලොත් ඇන් ටෝපර්. මෙන්න නිකන් ඉන්න ගමන් සම්පූර්ණ අවදියේ. ඒක වෙන දේ වෙනවනේ. අවදි වෙනකොට වෙන දේ වෙනවා. ඒකේ පේනවනේ මමයා කවුද කියලා. ඒක තමයි සම්මතර පංජානාති කියලා හැම එකෙම විස්තර වෙන්නේ. ඒක ඒතකොට එතන අනුන්ගේ වගේ බලණ්ඩයි මේක දැනගන්නයි.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 ඒක ආගමෙන් කරනවා. ඊට පස්සේ මේ පුම්බක පතුරු ගාලා බලපන් කියනවා. මොනවද තියනවද කියලා substantial. ඒ නිසා ඉස්සල්ලාම මේ හදන එක පුද්ගලයා තුළ මේ ආත්ම විශ්වාසයක්, ආත්ම ගෞරවයක් සමාජයේ තියෙන පූර්වවයිස්කමක් හදනවා. සීල සමාධි දාන සීල භාවනා කියලා අපි ගිහි ප්‍රතිපදාව එක හදිල්ලා තියෙනවා. ඉතින් භාවනා කරන කෙනාට තියෙන සීල සමාධි ප්‍රඥානේ සීලෙදිත් අරයි මේ කනෙක්ටඩ්. සිල්වන්ත වෙන්න ඕනේ භාවනා කරන්නේ. සමාධියකුත් අවශ්‍යයි. ඊට පස්සේ මේ සීලය මේ සමාධිය පතුරු ගන්නවා. ඒ තමන්ම ඇති කරගත්ත සීල සමාධි දෙක හරපද්ධතියක් නැති බව. ඉතින් ඒක හරිය අමාරුයි. දැන් ওই කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ එක මට ගැටුමක් ඇති වුණා. මෛත්‍රී කරනකොට තමන්ට මෛත්‍රී කරන්න නැතුව කෙලිම මෛත්‍රී කරන්න කියලා ඒ ශාංශ සාකච්ඡා කරලා කරා. ඉතින් මම කිව්වා මට නම් කියලා දුන්න විදිහට ඔක්කොම ආචාර්යෝ ඉස්සලා Tamanට මෛත්‍රී කරලයි අනුන්ට මෛත්‍රී කරන්නේ.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 පස්සේ ඥානසංසය තනියම කියනවා කෙලින්ම ඔක්කොටම මෛත්‍රී කරමු කියලා. මම කියන්නේ මට මෛත්‍රී කරලා ඊට පස්සේ මට තියෙන මයිටේට මම ළඟ ඉන්න කෙනාට මයිට් එක කරනවා. එතකොට මම පටන් ගන්න තැනක් තියෙනවනේ අපිට. අරකෙදී ලෝකෙට මයිට් එක කරන කෙනෙක් හොඳ concept එකක් නෝ පටන් ගන්නේ කොහෙන්ද?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 ඉතින් ඒගොල්ල කවදාකවත් සයිකෝതെරපි without self උගන්වන්නේ නැහැ. සයිකෝ මෙනෙහි කිරීමෙන් පටන් ගත්තොත් සම්බන්ධය එතන සම්බඩි ඉන්නවා තමයි. ඒතකොට නමුත් ඒක එහෙම බලන් යනකොට බලන් යනකොට ඒක නෝබඩි වෙන තැනට ඉබේම එනවා. නම් වෙලා තියෙන්නේ වෙනාට විතක් විතර හැලෙනකොට මෙයා ආයාසෙන් කරනවා. ආයාසෙන් හුස්ම ගන්නවා. අහනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා. දැන් මේක ඔක්කොම ගිහිල්ලා නිකන් හිටපන් කියන්නේ ගියාම එතෙන්දි තද වෙනවා පුදුම විදියට අපරාධෙ නිකන් කාලිනාස් තියනවා නේද? මේ ඔක්කොම පිටිය සුද්ධ කරගත්ත වෙලාවේ මොනවා හරි මොකක් හරි නිකන් ඉන්නකොට හොදි බොම හරි කියලා පටන් ගන්න. ඒ මොකද අර විතක්කේට තියෙන අනියම් ප්‍රේම සම්බන්ධතාව. ඒ මොකද මේ මහසි වගේ ක්‍රමවලදී ඔනකට වැඩිය මෙනෙහි කිරීම වැඩ අරගෙන තියෙනවා. අවශ්‍යතෙන්දී හලන්න දන්නේ හැලෙනවා ඔයා කියන කතාව ඇත්ත. මේ හැලිච්චාම ආයෙ ගැට ගහන්න ඒක වැරද්දක් කියලා හිතනවා. තමන්ක තමුන්ගේ නොවන හැටියකට අර කියන්නේ පරිණානාති කියන මට්ටම සෑහෙන දුරට පවත්වන්න පුළුවන් නම් ඒක දැනගෙන ඒකෙන් තේරෙනවා නිකන් ෆ්ලක්චුේෂන්ස් වලින් යන එක එකකින් ඉවරන අඩු වෙලා වැඩි වෙලා ඊට පස්සේ ආය අඩු වෙලා වැඩි වෙලා වගේ යන්නේ.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 බමුණෙකුට බුදුහාමර කියනවා ඉතින් උඹ ඔය කියන જાති උඹ තටමන තටමන ඔය අරගත්තට බලපන් පොඩ්ඩක් මේ දෙය මොකක්වත් නැහැ ඉතින් කෝ මොකද්ද තියෙන තපතේ තන මොකද ප්‍රශ්නේ ඌ දන්නේ කෙලස් නැති බව දැන් මෙතන අපි ගොඩාක් කෙලස් වලින් අඩු කරන අඩු කරන පොඩ්ඩක් ඉතුරු කරන්න ඕනේ ඒ බුරුමේ කමනුසෙක් ඉනවලු අලුම් ප්‍රලේපේ විකුණනවලු බස් එකේ උගේ මෙතන අලුවමක් තියෙනවා ඉතින් එන්න දක්ෂයි ලුගේ ජීවිතේම අලුවක් ප්‍රලේපේ එකෙක් කැවලු මොකක්ද යකෝ දැන් උඹට තියෙනවනම් ඕක වෙනද නෑ මේක අලුවන් කියන්නේ මොනවද කියලා පෙන්වන්න මේක තියෙන කිව්වා. නැත්තම් බිස්නස් නෑ. ඌ ඌ දෙන්නේ වචනෙන් ගහන්නේ. ඌට පේන්නේ ඒක තල්ලේ අර තියෙන්නේ. මේ හිටගෙන විකුණන්නේ බස් එකේ ඉඳගෙන විකුණලා දැන් තමුසේගේ තනුවක් පෙළ හොඳ ඔය තමුසේගේ ඔයාට තේරෙන්නේ අප මේ අලුවන් කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන අලුවන් කියලා පෙන්නන්නේ.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 අපිට comparatively අපි දන්නවනම් අපි something පොඩ්ඩක් එන්නේ දිනුනොනේ කියලා හැමදම සදා සතුට ජීවත් වෙන්නේ අපි. ඇත්තටම කියනවනම් මම දැන් මම මේ ඇවිදින මිනිසෙක් වශයෙන් මම දකින හැම කෙනාම ගන්න ප්‍රයත්නේ හිතා ගන්න බැරි තරම් ප්‍රශංසනීයයි. හැබැයි එක එකක් සමාදම් වෙන්නේ නැහැ.